ඒකේ පුද්ගලයා මට කරන දෙයක් නෙවෙයි ධර්මතාවයක්. මගේ ළඟ තියෙන ක්‍රෝධයට මට ලැබෙන දායාදේ ඔච්චරයි. ඉතින් ඒ නිසා ඒකේනා කල්පනා කරනවා කෝදනෝ කෝමි කෝදාබි භූතෝති. මම ක්‍රෝධ වෙන කෙනෙක්, ක්‍රෝධයට නිතර යහු වෙන කෙනෙක්, මේ යට වෙන කෙනෙක්. තේනාවසෝ බිකුණා තේසං ඒව පාපකාණං අකුසලාණං ධම්මාණං පහානාය වායමි තබ්බා. ඉතින් ආ දැනගන්න ඕනේ මේ අනුන් හදන්න බෑ. මට ප්‍රිය වේයන් මට මනාප වේයන් මට උපදෙස් දීපන් මට අර්ථ ධර්මික අනුශාසනා කරපන් කියලා කෙරෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. යම් තාක් මයි ළඟ ක්‍රෝධය තියෙනවා නම් ඒ තාක් වෙන්නේ නැහැ. ඒ නිසා මට අවශ්‍ය නම් අනුංගික ප්‍රියමනාප වෙන්න අර්ථින් ධර්මෙන් අනුශාසනාව ලබන්න එහෙමනම් මම මේ මයි ළඟ තියෙනා ඕ මේ කෝධය නැත්නම් කෝධාභිභූත වෙන ක්‍රෝධයට යට වෙන ගතිය ප්‍රහාණය පිණිස වයං කටයුතුයි.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 ඉතින් මේ විදිහට තමන්ගේ අකුසලය දුර්වලකම දුර්ජ භාවය සුවචනතිකම ඔලමුලකම එහෙම නැත්නම් ප්‍රගල්භ ගතිය කියලා මේකට කියන්නේ මේ ප්‍රගල්භ ගතිය කිසිසේත්ම දියුණුවට බාධාවක් නෙමෙයි. ඒ ප්‍රගල්භ ගතිය ඒ දුර්වච ගතිය ඒ අප්‍රියමනාප ගතිය දන්නවනම් විතරක් යාට හැදෙන්න පුළුවන්. ඉතින් මෙයා ප්‍රගල්බයි මෙයා දුර්වචයි මෙයා අප්‍රියයි යමනාපයි කියලා කොන්කරන එක ਸਰුවඥ සාසනේ නෙවෙයි. ඒක කියන්නේ පෞකාරයට ගල් ගෙහිම කියලා. දන්නේ නැති මනසට තවත් පිස්සුවක් දානවා. පිස්සර පිස්සයි පිස්සයි කියවයි කියලා වැඩක් වෙන්නේ නැහැ නේ. <clears throat> උඩ පිස්සු තද වෙනවා. පිස්සු නැතර කරන්න යෝනේ. දැන් මේ ਸਰුවඥාන්සේ ක්‍රමය ඒ පිස්සුවක් තියෙන බව හේතු ගන්නලා ඒ හේතු ගන්නනේ අර විසයි පිස්සයි කියන්නේ නෙමෙයි මේ පිස්සුවට බෙහෙතක් තියෙනවා ඒකේ පළවෙනිම දේ තමයි අපිට පිස්සු කියලාම දැනගන්න ඕනේ ඒක දන්නේ නැතුව පිටිකරහා බෙහෙත් බැන්දට පයිබර වාය හනිප වෙන්නේ මේ ලෙඩේ මේකයි කියලා දන්නේ නැති කෙනාට ඒක ඒ නිසා ਸਰවඥාන්සෝය තබ්බාසෝ වාගේ සූත්‍ර සඳහන් කරලා තියෙනවා ජානතෝ භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ මහණියම් කිසි කෙනෙක්ගේ ආශ්‍රව ධර්ම ඒ කියන්නේ ගినాපු ඇබ්බැහි ගినాපු පුරුදු ගినాපු පෞරුෂත්ව ලක්ෂණ දුරු වෙනවා නම් දුරු වෙන්නේ ඒ වැරද්ද දකින දන්න කෙනාගේ විතරයි උගුරට රෑ බෙහෙත් කැමක් නැහැ කෙලෙස් එක තමයි ළඟ ඒ කෙලෙස් තියෙන බව දන්නවනම් ඇත්තටම කියනවනම් වැඩේ බේත ප්‍රතිකර්මෙන් පටන් ගත්තා වගේ නමුත් අපි සමාජයේ ජීවත් වෙනකොට අපි තමන්ගේ අකුසලයේ මෝහා කරන්න හදනවා මකන්න හදනවා. නෑ කියලා පෙන්වන්න හදනවා.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 මොකද ඒ උපන්තිම්ම ලැබීච්ච ඔලොමලකම ගොරෝසුකම ප්‍රගල්ප ගතිය නිසා ඒ කෙනාට මුණින් ආපු කලයකට වතුර ඇක්කිරුවා වගේ කවදාකවත් ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. නිසා හුඟ දෙනෙක් පශ්චාත්තාප වෙනවා අපරාධේ එවැනි කෙනෙකුට උපදෙස් දෙනට වෙනවා කට ගලිය ගා ගන්න කියලා. ගඟට ඉනි කැපුවා වගේ කියලා. ඉතින් කියන්න බෑ ඇත්තටම උපදෙස් දෙන නිසා 100%ක්ම හැදෙනවද කියලා. නමුත් සරුවචනාංශගේ ධර්මයේ තියෙන මහා කරුණාවෙන් උඹ ඒව හොයන්න යන්න බම් පුළුවන් කරාට උපදේශ දීපන්. එයා හැදෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි සාසනින් කියන්නේ. ඒක නිසා අපි මෙයා ක්‍රෝධ ජනකයි මෙයා ක්‍රෝධයෙන් අභිභූත වෙච්ච කෙනෙක් යටපත් වෙච්ච කෙනෙක් නිසා මෙයා හොදලාවත් ගොඩ ගන්න බෑ කක්කමයි.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 එහෙම නැතුව මේ අතෝරක් නැතුව මෛත්‍රී කරනවා කියලා කරන වැඩේ විපස්සනාවේදී නොසලකනවා නෙවෙයි ඒකට කියනවා පින් කිරීමේ අදහසින් කුසල් කරන අදහසින් කරන මෛත්‍රිය. නමුත් ඒක ධානා මට්ටමකට හෝ ඇඟට වදින මට්ටමකට ගන්න බෑ. ඇඟට වදින මට්ටමට ගන්න නම් Taman ඉස්සර මේ මේ විදියට ක්‍රෝධ ජනකයි.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 ඒක නිසා ඒක උරගා බැලිය හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. මම මෙන්න මෙහෙම ඒ සූත්‍රයක් තාකියක් නැත්නම් සාධක සූත්‍රයක් මෙහෙම ගෙන හරපාන්නම්. ඒ මේ වගේ ප්‍රායෝගික භවක තියෙන වටිනාකම පෙන්වන්න. ਸਰවඥාන්සේ වැඩ ඉන කාලේ ਸਰවඥාන්සේ ඉදිරියට අන්‍ය තීර්ථක ශ්‍රාවකෙක් කෙනා. ඒ කියන්නේ නිගණ්ඨනාත පුත්තගේ ගෝලෙක් කියලා හිතාගමුකෝ.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 යම් යම් අකුසල කර්මයක් වැඩිපුර කරනවාද ඒ අනුව අපාගත වෙනවයි කියලා. ඔබ හිතමන් සතුන් මරන්නේ ගැන. අපි කියමු මාළු මරන මිනිසෙක්, හරක් කපන මිනිසෙක්, කුකුල කපන මිනිසෙක්. ඒ මිනිසා දවසේ වැඩි වේලාවක් සතුන් මරනවාද නැත්නම් වැඩි වේලාවක් සතුන් මැරීමේ වෙන් වෙලා දෙන්නේ කියලා. ඒකට මේ ආශිබන්ද පුත්ත ගාමිණී කියනවා අවසරයි සෝන්ස ජීවිකාවතෙන් සතුන් මරන මිනිහෙකුණත් වැඩි වේලාවක් සතුන් මරන්නේ නැහැ. වැඩි වේලාවක් ඉන්නේ හොඳ බැදී එහෙනම් මිනිහට අපාය යන්න බෑනේ. තේරෙනවද තර්කේ? බුදුන්ස කියනවා යම් යම් කර්මයක් වැඩිපුර කරනවා නම් ඒ අනුව අපාගත වෙනවා කියලා උඹේ ගුරුනාංශය කියනවනම් සතුම් මරණ පුද්ගලයෙකුටත් මුළු දවස පුරාම පැය 20 අතරම දවස් දවස් හතේම සතුම් මරමින් ඉන්නේ නැහනේ. සතුම් මරණ වේලාවද වැඩි මරණ නැති වේලාවද. චර්මශක් කියනවා ස්වාමීන් වහන්සේ ඉරකියාට සතුම් මරොත් පැය 8නේ. ඉතුරු පැය 16ක් මරන්නේ නැහනේ. ඊට පස්සේ සෙනසුරාරිද මරන්නෙත් නැහනේ. ඉතින් මේ මිනිස්සු අපායට යන්න බෑ. එහෙමනම් බුදුහාමුදුරුවෝ කියනවා මොකද වැඩි වේලාව සතුම් මරන්නේ නැහැ. ඊට පස්සේ යනවා හොරකම් කරන මිනිස්සෙක් ගැන හිතපන්. කාමීත්‍යචාරය කරන මිනිස්සෙක් ගැන හිතපන්. බොරු කියන බොන ඒ කියන්නේ මේ පංචිල් පද බහමයි ඒ නිගණ්ඨනාත පුත්‍රගේ සාසනෙ තිබිලා තියෙන. දැන් අපි පංචිල් බුද්ධ ධර්ම කියලා බාර ගන්නවනේ. බුද්ධ ධර්ම කතාවක් නෑ මේකේ.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 කියනවා මේ සතුන්ට අපේ දීපන් දැන් අදපතන් සතුන් මැරීමේ අනිත් පැත්ත කරපන් සතුන්ට මෛත්‍රී කරපන් කාය කර්ම වචී කර්ම අබේ දීපන් උඹ හිතපන් ඊට පස්සේ දවසක මම උඹට දෙන සහතිකේ මොකද්ද? යම් දවසක මරණ ලද සත්තු ගන්නට වැඩිය අබේ දානේ වැඩි වෙච්ච දවසේ. උඹ සුවත්කයට යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට මේ පාපතරයකට උනත් හැදෙන හැටියක් කියලා දෙන හැටි. උඹ කවදා හෝ අර කරපු අකුසල කර්ම අකාමකා දමන තරමට බහුලීකත වශයෙන් බොහෝ කොට මෛත්‍රී කරනවා නම් බොහෝ කොට අබේදානෙ දෙනවනම් බුදුන්සේ කියනවා හිතපම් මිනිස්සෙක් උස කන්දක් උඩට නැගලා හග්ගෙඩියක් අරගෙන පිඹිනවා නැගෙනහිර දිශාවට.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 ඒකයි අඟුලිමාලට ලේසි නිවන් දකින්න. ඒකයි <clears throat> ඡණ්ඩාසෝකට ලේසි නිවන් දකින්න. ඒකයි දුට්ටගාමිනී වගේ දැක දැක දන දන මරපු කෙනා ඊට පස්සේ බුදුබණ ඇහුනට පස්සේ එයාගේ ඇති වෙන මේ මානසික විප්ලවය බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පව්කාරයට ගල් ගහන්න නෙවෙයි පව් කරුපේකතෝ අපායට යනවා ඒකාන්තම අපායට යනවා යමක් කමක් තෝ වැඩිපුර කරනවා තෝ අපායට යනවා කියලා සාප කරන්න නෙවෙයි සත්තු මන්නේ හරි නෑ. ඒක ක්‍රෝධයෙන් කරන්නේ. ඒක අප්‍රියමනාපයි. ඒක දුර්වචයි. ඒක නිසා අපිට දැන්වත් මේ ක්‍රෝධය නැතිකරන්න කරපු ඒ අකුසල කර්මයේ අනිත් පැත්ත මං කියලා දෙනවා. අනිත් පැත්ත කරපන් දැන් ඒ ආවේගයට වැඩියෙන්. ඇත්තම කියනවා නම් මගේ පුද්ගලික අත්දැකීම ඒ විදිහට වැරදි කරලා ඒ වැරදිකම දන්න කෙනා වැරදි නොකරපු එක්කනට වැඩිය ශික්ෂාගාරක වෙන්න හැදෙන්න ගතිය වැඩි.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 ඊටස්මංක බලපන් අපේ ඉතිහාසයේ සර්වඥාන්සේගේ ඉතිහාසයේ අඟුලිමාල මහරහතන් වහන්සේ මහේශාක්‍ය මහරහතන් වහන්සේ නමක් බාටපත් වුණා. දුට්ටගමින් රජතුමා දීප චක්‍රවර්ති බාටපත් වුණා. අන්තිම දන්නේ කාලිංග යුද්ධයේදී කැති ගෑව ලේ වගුරගෙන හිටියේ. අනිත් පැත්තට ගියා ගිය ගමන් 84000ක් වෙහෙර විහාර කරා. දරුවෝ තේරම් පැවිදි කෙරෙව්වා.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 මට දැන් ඉස්සර විතර කවුරුයි කුප්පන්න හැදුවල කිපෙන්නේ නැහැ කියලා අන්න ඒ අක්කෝදන අක්න කෝදාබි භූතකතිය එනකොට එයා තුල ප්‍රීති ප්‍රමෝදයක් පහළ වෙනවයි කියලා තියෙනවා. මට ප්‍රීතියක් ප්‍රමෝදයක් පහන බුද්ධ ශාසනයක් ලැබුණා. මට අවශ්‍ය වෙලාවට උපදේශය ලැබුණා. ඒ නිසා මම ළඟ තිබුණ ක්‍රෝධය මම මෛත්‍රී මාර්ගයෙන් එහෙම නැත්නම් ක්‍රෝධ කරලා තරහට හොරකම් කෙරුවනම් දානේ මාර්ගයෙන් මම ස්ත්‍රී දූෂණ ආදී නැත්නම් කාමීත්‍යාචාර ආදී දේවල් කරාන කාමවස්තුන්ට ආරක්ෂාව සැලසීමේ මාර්ගයෙන් බුරු කේලම් පරසෝචන වචන වගේ විශේෂයෙන් පරසෝචනයේ කතා කරුවනම් එයා සූච භාවයටපත් වෙලා ප්‍රීමචන කතා කරන්න පටන් ගත්තා නම් එනතම් මත්පැන් පානේ වගේ දේවල් කරලා නපුරු වැඩ කරපු කෙනා සතිය පිහිටවන්න පටන් ගත්තා නම් ප්‍රමාද වෙනට අප්‍රමාදී එයාට ඇතිවෙනේ ප්‍රීතිය එයාට ඇතිවෙනේ ප්‍රමෝදය ditta ධම්ම සුඛයක් වශයෙන් මෙතන මහා මුග්ගල්ලාන ස්වාමීන් පෙන්නවා.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 වෙනම තියෙන ක්‍රෝධ චරිත තියෙනවා හරියට කේන්ති යන. නමුත් හැම කෙනාටම යම් ප්‍රමාණයක් ක්‍රෝධයක් තියෙනවා. ඒ ක්‍රෝධය ඔය විමිතෙක් කතා කරපු දේවලින් සතුම් මැරීම සාමාන්‍යයෙන් වැටෙන්නේ ක්‍රෝධයට. හොරකම් කිරීම නම් ලෝභයටත් වැටෙනවා. පරුස වචන ක්‍රෝධයට වැටෙනවා. ව්‍යාපාදය ක්‍රෝධයට වැටෙනවා. ඒක නිසා මේ ධර්ම යමක් තමංගේ ජීවිතේ සිද්ධ වෙනවා නම් ඒක මම කියාගත්තොත් ඒක මගේ කියාගත්තොත් එයා තමා විසින්ම තමන් අපායට තීන්දුව කරනවා. එයා දැනගන්න ඕනේ මේක ධර්මතාවයක්. මේවා සිද්ධ වෙන්නේ මේ සතුම් මැරීම, මේ පරුස වචන, ව්‍යාපාද වගේ ක්‍රෝධය නිසා මම මේ සතුම් මැරීම නැතර කරන්න බැරිකමට දුක් වෙනවා වෙනුවට ක්‍රෝධය නැතිකරන්න ක්‍රෝධය දුරුවන් කරන්න උත්සාහ කරොත් මම ওই නිල්ලඹ ඉන්න කාලේ ගිහි කාලේ එතකොට මේ ඒ ත්‍රස්තවාදී කලබල පටන් ගත්ත කාලේ.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 ඉතින් අර පුලියන්දාරේ පාට බැලලා බලන් ඉතලෝ කො මෙච්චර කල් මේ පූධාරි විදියට වැඩගත්ත බාප්පට මේ දිංගලයෝ මේ තාරබරලකට දැම්ම චර්චර ගාද්දි පිච්චුවා. ඉතින් මෙයා හිතාගත්තලු මම තොපටත් ඔච්චර තමයි කරන්න කියලා. නේ සිංහලෙම අපේ බාප්පා මරුවා මම දිංගලෙම මරුවා. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයාට ආයෙ දෙතක් අනුකම්පාවක් නැහැ නේ හම්බෙන හම්බෙන ගාන සපත්තු මහන හංග හැම ගහලා. එච්චරයි ඒක මේ මනුස්සයාගේ දෝෂයක් නැහැ. ඉතින් එයා කියනවා මට උගන්නපෑ මේ මනුස්සයා දැක්කනම් මේ සිංහලයා බාප්පා මැරුව එක නෙවෙයි උනේ ක්‍රෝධය නිසා සතුන් මැරීමක් වුණා. මම සිංහලයා මරන වෙනකොට ක්‍රෝධේ මරන්න ගත්තා නම් අද ප්‍රභාකරන් කියන්නේ සාන්තුවරේ. එයා සතුම් මරීමෙන් සතුම් මරීමට අපුත්තර දෙන්න ගියා. නමුත් මේ සතුම් මරන්න හේතුචි ක්‍රෝධය දැකලා මම මගේ ශක්ති ප්‍රමාණය සිංහලයාගේ විතරක් නෙවෙයි බෞද්ධයාගේ විතරක් නෙවෙයි දෙමළගේ විතරක් නෙවෙයි මගේ ඔක්කොගෙම ක්‍රෝධය නැති කරන්න කටයුතු කරන්න ඕනේ කියන මේ පුංචි වෙනස ඇල්ලුවා යාට තියෙන වීර පරාක්‍රම ශක්තියෙන් කොච්චරක් සාන්තුරෙක් වෙයිද කියලා.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 අපි කියන්නේ ක්‍රෝධය තිබුණාට කමන්නේ සතුන් නොමර හිටවා. ක්‍රෝධය තිබුණාට කමන්නේ පරිසවචන නොකිය හිටවා. ක්‍රෝධය තිබුණාට කමන්නේ ව්‍යාපාදේ නොකර හිටපන් කියලා. මොකද අපිට කියන්න බෑ ක්‍රෝධය නැති කරපන් කියලා. මොකද අපි මේ ප්‍රතිපදාවට ගිහිල්ලා නැහැ තාම. ගියා නම් එයා කියන්නේ ඕනේ උඹ දැන් පේනවනේ.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 ඉතින් එවැනි කෙනෙකුට දෙන බණපදයක් උපදේශයක් විදිහට ගත්තොත් යම් කිසි කෙනෙකුට ඒ මෛත්‍රී භාවනාවේදී එහෙම නැත්නම් ධ්‍යාන ශීර්ෂයෙන් කරන මෛත්‍රී භාවනාවෙන් තමයි ක්‍රෝධය සමත උපක්‍රමයෙන් නැති කිරීමට කරන මෛත්‍රී භාවනාදී ගත්තොත් එයාට සිද්ධ වෙනවා තමයි මේ මෛත්‍රියට වාඩි වෙන්න ඕනේ ඉස්සලම දැනගන්න ඕනේ මම ක්‍රෝධ චරිතයක් ඒ වෙනතම් මට හොස්සලංගින් මැස්ස යන්න බැරි තද වෙන ගතියක් තියෙනවා ඒක සඳහා මෛත්‍රී භාවනට වාඩි වෙනකොට කියනවා දවසේ හොඳම වෙලාව හොඳම තැන ඊ타මත්ම කය පිළිදැඟුම් කරගෙන නාවලා කියලා සීතල කරලා ඉන්න වෙලාවක වටන් ගන්නයි කියන්නේ මෛත්‍රී භාවනා කරන කෙනා පිට ලෑල්ලක වාඩි වෙලා කටුකොහලක ඉඳගෙන කන් දොස් කිරියාවෙන් කරන්න බෑ.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 අකමැත්ත සහ අර කෙලෙස් වල තියෙන කැමැත්ත නිසානේ ඒක මම් විසින්ම පිහින් යන ගන්න වැඩන්නේ ඒ නිසා මට පුළුවන් නම් කරන්න තියෙන්නේ මේ පහසු ඉරියව් නෑ ඉරියව්වේ පහසුව එක දිගට චිත්තක්ෂණයක් නෙමෙයි එක දිගට දිගට පවත්තන්ඩ හිත මෙනෙහි කිරීමක් සලලක්ෂණයක් සීකඳ වීමක් කරන්න.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 මම වෛර නැත්තේක් වෙම්මා වෛර නැත්තේක් වෙම්මා වෛර නැත්තේක් වෙම්මා කියනකොට ඒ අරමුණේම ඒ ඉන්න ඉරියව්වටම හිත යමින් එක දිග්ගට පිට යන්නේ නැතුව හිත අතීත නාගත නොගොහින් අතෙන්ට මෙතෙන්ට නොගොහින් අරයම ගැන කල්පනා නොකර ඉන්නවනම් එයාට ආඩ්‍ය ගතියක් තේරෙනවා මගේ හිත දැන් මේ මෛත්‍රී චින්තාවේ මෛත්‍රී මෙනෙහි කිරීමේ එක දිගට යන ගතිය.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 නමුත් ඒක ඔක්කොටම එහෙම වෙන්න ඕන කමක් නැහැ. මේ විදිහට කරනකොට තමයි දැනෙන ආඩ්‍ය ගතිය, දැනෙන සම්පත්‍ති කර ගතිය, දැනෙන පිරිච්ඡ ගතිය තේරෙන්නේ නැත්තම් එහෙනම් ඒක මෛත්‍රික අවශ්‍යතාවයක් නැහැ. නැත්තම් මේ යොදාගත්ත වචනේ ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය උන්වහන්සේට චෝදනා කරන මේ සුද්ධ විපස්සනාවක් උගන්වන්නේ සමතයක් උගන්වන්නේ නැහැ කියලා.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 නැත්නම් ඉස්සලා ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳට හිත පවත්නවා. නැත්නම් බිම්බිම ඇකිලිම හිත පවත්නවා. පවත්වාගෙන ඒකත් එක්ක දිගට යනකොට ඒකේ සංහිඳියාවක් සීතල බවක් පස්සද්ධියක් සිද්ධ වෙනකොට පසම්බනයක් තමයි හොඳට තේරෙනවා. දඟ වැඩිච්ච ලණුවක් දඟ ලිහිලා යනවා වගේ මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකයි. ඉතින් ඒ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ ඔය කඳු බඩ ඇවිල්ලා ඒ දවස්වල පටන් ගන්න කාලේ අවුරුදු 3ක් විතර ලංකාවේ ඉඳලා තියෙනවා. ඉතින් එතන හිටියලු බොහොම දක්ෂ උපාසක මහත්තයෙක් තැයන තල තුන වයසේ කෙනෙක්. ඉතින් මනුස්සයාට විපස්සනා භාවනාව කරලා ඒ සායරට හිතුණාට පස්සේ දැන් ඇති කියලා එයාට එන්නේ කියලා එයාට මේ මෛත්‍රී කමටහන දුන්නාලු. දීපු දාසේ මෛත්‍රී භාවනා කරලා ඇවිල්ලා බණින්න වටන් ගත්තලු සායරට හොඳටම බැන්නලු කමටහන් සුද්ධ කරන්න ඇවිල්ලා. ඉතින් සායලි විතර මේ යක්ෂයා මේ හොතට භාවනා කරන එක මොකද්ද වයින්නේ කියලා. ඇයි හද්ද යියනේ මේක මට කලින් කියලා දුන්නේ නැත්තේ? මේක දුන්නා නම් ඔක්කොම ඉවරනේ.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 ඉතින් එතකොට මේකට විරුද්ධව ඔන්න වහිනවා සද්ද ඇහෙන ඔන්න බල්ල පුරනවා සද්ද ඇහෙන ඔන්න මధుර කනවා කරබර වෙනවා ඔන්න මේ වේදන එනවා හිත තරහ වෙනවනේ ඒතර යට ව්‍යාපාදේ පහළ වෙනවනේ ඉතින් මේ ව්‍යාපාදේ පහළ වෙනකොට දත් මිටි කාගෙන කෑ ගහගෙන ඉතින් අර පිටින් එන නීවරණයත් එක්ක හැප්පෙන.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 ඕනේ කොඩි ගහක් යට ඕනේ ගෙන්ද ගම්පලෝක වාඩි වෙලා එයා දන්නවා ඉස්ලාම ටිකේදී සතිය පිහිටව ගන්න ඕනේ. පිහිටව ගත්තට පස්සේ ඔන්න කැඩුණා. එයා කැඩෙන එක ගැන කතා කරන්නේ නැහැ. එයා කියනවා කැඩලා ආපහු එන එක බලන්න. ඒ වගේම ආයෙස්සරයක් හිතන යන්නේ නැතුව ඉගර නෑ. යනවා. එයා ඒකට නඩු කියන්නේ නැහැ. ආපහු එන එක බලනවා. මෙන්න මේ විදිහට මේ නැවත සතිය තමගේ මූල කර්මස්ථානයේ කරා පැමිණෙන ගතියට මේ සතුප්පාද කියලා වචනයක් සරුවත් chance සඳහන් කරලා තියෙනවා. නැවත සතිය පිහිටවනවා. තමයි සතිය අවිලාර පුරුදු තැනට එන එක යෝගාවචරයට විපස්සනා යෝගාවචරයට කමටහන් සුද්ධ කරලා දෙන්නේ ධර්ම සාකච්ඡාදී කියන්නේ උඹ මේක දකින්නවද?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 තාත්තලාට තද වෙනවා එක්ක ගහනවා එක්ක මර සෙල්ලම් කරනවා ඉතින් මේ මෙවට ගහන්න ගහන්න මේ කොල්ල හිතුවක්කාර වෙනවනේ. මොන විදියකින්වත් ඔය ගහලා බැලලා හදන්න පුළුවන් වයසක් නෙමෙයි. මොකද තාත්තා දන්නවා තාත්තා ওই කාලේ තාත්තා ඔයිට වැඩිය දරුවා. ඒක ඉතින් කවුරු කියන්න ඕනේ නැහැනේ. දැන් තාත්තා ඔය බයිලා කතා කරන්න ගියාට තාත්තා ඔය දෙල්ලක්කාර වයසේදී ඔයිට වැඩිය දරුණු. ඔයිට වැඩිය කුඩක් කඩප්පුලි කුපාඩි වැඩ කරලා තියෙනවා. ඉතින් දැන් තාත්තා කරන්නේ කරබනිල හිතන්න මෙහෙම කියන්න පුළුවන් නම් තාත්තට. උදේ මන් දන්න ওই වයසේ ඕක බොහොම අමාරුයි.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 එහෙම හිතක් ඇති කරගත්ත මිනිසෙකුට තව කෙනෙක් වැරද්දක් කරනවා දකින්නකොට අර කවදාකවත් ගහන්න බනින්න හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ වැරදි කරන එක්කනටත් මමත් ඔක කරලා තියෙනවා. මේ මනසට කවදා හරි කියන්න ඕනෝකෙන් ඔබ අප්‍රියමනාප වෙනවා. ඒක නිසා මේ ක්‍රෝධේ නැති කිරීම සඳහා මේ කටයුතු කරපන්.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 තොගේ හිතේ නැද්ද ක්‍රෝධේ කියලා ඇහුවොත් එහෙම අහන්න පුළුවන් මොකද ඒක නඩුකාරයෙක් භාවනා කරන්නේ නෑ බය වෙන්න එපා ඔත ඇහුවොත් කරන්නේ ජේල් ගාඩුවේ පොලිසියෙන් ඇවිල්ලා අරුට ගහලා ඉරේ කිල්ල දානවා උසාවියේදී නිදා නින්දා කරයි කියලා. උන්ගේ පර නීතිය හිඳයි. පාහර නීතිය හිඳා.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 ගුරුවරු හිතනවාද ගුරුන්ට අයිතියක් තියෙනවා කියලා ගෝලියෙන්ද දඬුවම් කරන්නේ. ගෝලියට කියලා නැත්නම් ගුරුවරට පඩියක් නැහැ. මුද්දට මතක තියාගන්න. ගෝලියෝ ටික ඇවිල්ලා මේ ගුරුනාන්සේ හොඳයි කිව්වේ නැත්නම් දැන් ගුරුවරට ජොබ් නැහැ. මේක අපි අනිත් පැත්ත හරවන මේ කෙවිතක් කරන ගහණ්ඩයි මේව කරන්න ගියාම මොන අමනකමක්ද?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 අපි උත්සාහ කරලා ඒක නැති කරන්න බලමු කිව්වොත් මම හිතනවා බොහොම වටිනවා අදහසට. එහෙම නැතුව මම දැන් ක්‍රෝධේ නැති වෙලාවේ දැන් ක්‍රෝධේ තියෙන කෙනා දඬුවම් කරලා ඊගා වෙලා දෙයාට ක්‍රෝධේ නැතුව මට ක්‍රෝධේ ආපුවාම මම හෙළුවේ ඇඳුන්නේ ඒ නිසා භාවනා කරන එක න අනුන්ගේ පව් වලින් පව් ගා ගන්නෑ ඒ මනස පව් කරනවා කරන්න දෙයක් නෑ ඒක පැත්තකට කතා කරලා කියනවා පුතේ මොක කෙරුවොත් අප්‍රියමනාප වෙනවා බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා දැන් උඹ කරනකොට මට අප්‍රියමනාප වුණා.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 හරි වයසයි. ඉතින් මේ මිනිස්සයා කියනවා මට කොච්චර සද්ද තිබ්බත් භාවනා කරන්න පුළුවන් කියලා. එයා ඒක නිසා අනික් කටියට භාවනා කරනකොට ගිහිල්ලා මිටියෙන් ගහ ගහ ඉන්නවා. ඇයි කියලා ආපුවම මිනිහා කියනවා ඇයි සවනස මට ඕන සද්දත් තියෙද්දි මට භාවනා කරන්න. ඒ කටියට එහෙම වෙන්න ඕනේ. මං කො මෝලා සත්‍යෝ මේ අකසල අකුසල කර්මයන්නේ කරගන්න. උඹ ওই කියන ගතිය ඔක්කොටම නැහැ. ඉතින් එයා හිතන්නේ මගේ මට්ටමේ. තමන්ගේ මට්ටමෙන් හිතනවා. දැන් මට පුළුවන් මිටියෙන් ගහති භාවනා කරන්න. ඉතින් එමුනම් මම භාවනා කරන තැන ගිහලා මිටිය පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේනේ අපි මනින්නේ අපි අන්නුන්ටත් පාවිච්චි කරන අපේම යාරේකෝ දුවනේ. කොච්චර අසාධාරණයක් වෙනවා. ඒ නිසා සමගිය කියලා කියන්නේ භාවනා කරන්න අතර මට මේක ඉවසන්න දැන් පුළුවන්. මේ උණු උණුවේ ගිහලා ඌව කියන්නේ කියලා අවසන් නොදෙන පස්සේ. වැඩි ඉවරනාට පස්සේ ආර කියනවා මෙන්න මේ ගති ගුණ මම දැක්කා. ඒ නිසා මට අප්‍රියමනාප පහළ වුණා. ඔබ ඒක නිසා දැනගනින් කවදා හරි මට මේ ගතිය ආවොත් මටත් අප්‍රියමනාප පහළ වෙනවා. උඹ තමයි මට මේ කියලා දුන්නේ. අනේ බොහොම ස්තුතියි. වෙම්බත් පරිසම්මය. ඒක ගීත හැකිනේ. එතකොට මේ හදිස්සිය බොරදී මාළු බානවා නෙවෙයිනේ.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 අපි මේ කතා කරන්නේ බුදුහාමගේ ධර්මයක් ගැන. ඒ ධර්මයේදී අපි එකිනෙකා එකිනෙකාට අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය උනේ නැත්තම් අන්‍යමඤ්ඤ වචනේන අන්‍යමඤ්ඤ පුත්ථාපනේන කියන විතර ආවේ නැත්තම් අපි අසරණයි. අපිට කොහෙද බුදු කෙනෙක් දැන්? අපිට තියෙන්නේ අපි අපිම කණ්ණාඩියක් වෙන්න ඕනේ. අපි අපිම බුදු වෙන්න ඕනේ. අනිත් කෙනාට කියලා දෙන්න. ඒක නිසා අපි ඒ අනික් කෙනාගේන උපදේශ ඒ කියන්නේ පවරනවායි කියලා දැක්කොත් මට කියන්න. මම දැක්කොත් මම මේක හදා ගන්නවා. කෙලෙම පැවරන්න පුළුවන් නම් තවත් සබ්‍රහ්මචාරින් වහන්සේ නමකට ඒ බුරුමේ පඬිස්සවාංශ කියනවා මේක තමයි මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඉහෙළම කෙලවර. තවත් කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා මම ඇති වරදින්න ඉඩ තියෙනවා මම මේක හදාගන්න දඟලන කෙනෙක්. ඔබ වහන්සේ ඕ ඔබතුමා ඕ ඔබතුමේ පිටින් ඉඳලා බලන කෙනෙක් නේ. අනේ මගේ වැරද්දක් දැක්කොත් මට කියන්න. ඒක මමත් ඒ විදිහට දැක්කොත් නැත්නම් නිකන් නාස්තික විවේචනය මම හදා ගන්න කැමතියි කියලා මේක තමයි ওই සංඝයා වහන්සේලා මාස 3ක් උප මේ මේ වස්වසලා අන්තිමට අනිත් සංඝයා වහන්සේලාට දෙන පැවරුම. ගියන්න මේක කරන්න බැගිය හරීම අන්නක්කාරයි. ගිය සංඝයා ගහට ඇවිල්ලා සමානලට වඳිනවා. වැඳලා මේ කටයුත්ත දකින්න ඒකල සංඝයාගේ අඩුපාඩු කියනවා. කවදාවත් වැඩක් වෙන්නේ. මොන වැඩක් වෙන්නේ? අඩු ගන්න ගිහියට පැවිදි වෙන්නවත් බෑ. වතුරට බහින්න බෑ කියලා වතුර පීනන කට්ටියට කියනවා ඔහොම පීනන්න එපා මෙහෙම මෙහෙම පීනපන් කියලා ගොඩ ඉඳගෙන උපදෙස් දෙනවා. කියන්නේ මේ බම්බු ගහගන්නේ උඹේ වැඩක් බලාගනි. උඹට තව පැවිදි වෙන්නවත් බැරුව මොනවද මේ බයිලා. එහෙම කියන්නේ ඒ සංඝයා ගාව තියෙන්න ඕනේ ඒ ලකුණු. භවනා කරන්න කෙනෙක් ගාව තියෙන්න ඕනේ ලකුණු තීලෙවල යන්න නම් මේ ක්‍රෝධේ නැති කරනවා මිස මේ ක්‍රෝධය නිසා ඇතිවෙන මේ රෝග ලක්ෂණ වලට පිටිකරාය බේත් බැඳට හරියන්නේ නැහැ.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 ඒක නිසා ඒ මට්ටමට එනකොට කියන පුළුවන් යෝගාචර සෑහෙන්න දියුණුව කියලා. අපි මේ දැන් අවබෝධ කරගන්න හදනේ වචන මට්ටමේ, චින්තාමේ මට්ටමින් වෙන්න ඇති. නමුත් ඒක ඉච්චරම අමාරු දෙයක් නෙවෙයි. ඒකට අපි සම්මාදිට්ඨිය හදාගන්න ඕනේ. යෝන්සමස්කාරය හදාගන්න ඕනේ. අර වගේ රැඩිකල් වාදී විදිහට කල්පනා කරන්න හදන්න ඕනේ. සංකදම සූත්‍රය වගේ හිතාගෙනමයි වෙච්ච හැම වැරද්දටම මම අපාගත වෙනවයි කියලා තමන්ට තමන් සාප කරගත්තොත් අනිවාර්යෙන් අපාගත වෙනවා. අපිට බුදුහාමුදුරුවෝ අවස්ථාවක් දීලා තියෙනවා. ඒක වැරද්දක් කරාට අපාය යන්නේ. අහෝසි කරන්න පුළුවන්. ඒකට කළ යුතු ප්‍රතිනිධිය ප්‍රතිකර්මය කරන්න පුළුවන් නම් ශාසන කිසිම පමා මේ පරණ වීමක් පිලුණු වීමක් කල්ලත වීමක් වෙලා නැහැ. නිසා හැම දිනාටම මේ තමන්ගේ ඒ තියෙන සතිය අර වගේ තමන්ට තමන් සමාව දෙන තමන්න තමන් ධෛර්යයක් ඇති කරන සතියක් එහෙම නැත්නම් සතුප්පාදයක් ඇති කිරීමට තවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා